අද මේ ආයත මේලා පස්සට කරන සම්මානවලදී ඇති අනුපස්නා කියන වචනේ විස්තර කළ අනුපස්නා ක්‍රම 18ක්. ඒ 18 ආකාරයෙන් අපේ සිත දිනු කරගත්තොත් ධර්ම තේරෙන්න ඕනේ ඒ තුළින්ම කෙනෙකුට නිවන් ලබන්නට පුළුවන් බව. ඒකේ අද සතර සතිපට්ඨාන සූත්‍රයේ පළමුවෙන්ම දක්වන භාවනා ක්‍රමය ආනාපාන සති භාවනා ක්‍රමය. ඒක නෙවෙයි අද අප ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන්නේ ධර්මානුපස්සනාවේ තියෙන නීවරණ කොටස. ඒ නිවන ඔබ පළමුවෙන් අපට තියෙන අදහස් දෙය භාවනා කරන සෑම යෝගාවතේ කෙරෙන්න ඒ නිවන ධර්මයන් හඳුනා ගන්නට ඕන එකක් තිබෙනවා. අනිත් අතෙන් තමගේ හිත තුළ පහළ වෙන හිමියන් ධර්ම ඉවත් කරගන්නට දැනගන්නට ඕන. ඒක දේ නැත්නම් භාවනා දියුණු කරගන්නට හැකියාවක් නෑ. ඊළඟට කියන සූත්‍රයක් තියෙනවා අංගතරේ කායයක තිබෙනවා. පංචමයේ විස්තරේ ආවරණා වේදනා හේතුකෝ ආඥානෝපා අඤ්ඤාය දුක්ඛේ කර්මා කියලා පාඩයක්. මහණෙනි කරුණ පහක් තියෙනවා සංඥාය දුක්ඛේ කර්ම නුවණ දුක්ඛල කරනවා නුවණ නැති කරනවා ඒ වගේම හේතක වදාරෝහා මනස මැඩ ගන්නවා ආවරණ නිවන් මඟ අවරණ නිවරණ ඒ වගේම නිවනත් අහදනවා ප්‍රශ්නවා එන්න මේක කොටස් පහක් තියෙනවා ඒක නිසා ඒක යනවා ඒ කියන්නේ නිවරණ කියන්නේ නිවන් මඟ අවරණ එක නිවන වනතන නිවන වතාවන එක අර ඒ මාර්ගයෙන් ඉවතට දාන දෙයක්. ඒ වගේම අපේ සිත නැඩගෙන සිටින දාන කාර්යයන් ඊට අමතරව අපේ නුවණ දුරට නුවණට නැති කරන එක. මේ පහ මේ විතර මහලැටි කාමස්සන් ව්‍යාපාරම් කියන විදිහට උත්සවයෙන් කිච්චා වෙන පහ. මේ පහට අමතරව පරිසංවිධානම පාරකට දක්වන අනුරම ධර්ම දක්වනවා. ඒක ඔක්කොම ධර්ම අටක් වශයෙන් හඳුන්වනවා. කාර්යයේක කාමච්ඡන්ද දීවරණය එතනින් කාමච්ඡන්ද දීවරණය කියන එකත් කරන්නේ අපේ ඇහැට රූප පේනවා කනට ශබ්ද එනවා ඒ විදිහට නාසයට දිවට සක්කායට දැනෙන ඒ ගලසෝල රස උස්සත් කියන අරමුණු හඳුනාගන්නත් ඒ අරමුණු තුළින් නැති වෙන ආස්වාදය දුකිනට ඇති සමාජයේ පිටතට පවත්න දැන ඒක තමයි කාමසංදේශයක්. උදාහරණයක් වශයෙන් සමහර රෝගයක් දැක්වන පස්සේ රෝගයට නිකන් ආස්වාදයක් තියෙනවා නම් ඒ දැකලා රෝගයේ නැතිව ආස්වාදයේ විදිනට සමානයකට තුළ ඇතිවන සමස්තක කාමස්කන්ධයෙන් ඒ රූප පිළිබඳ පවස්නාව කාමස්කන්ධය වගේ තමයි කාම දැනෙන පස්ස නාමයන්. නාමයෙන් දැනෙන දවසෝදාදී සිතේ දැනන මොනවා එතකොට මේ භාවනා කරන යෝගාවචරයන් විසින් විශේෂයෙන්ම භාවනා කරන මේ ජීවිතයේදී දුවන් ලබන්න බලාපොරොත්තු වෙන භාවනා කරන භාවනා කරන අය විසින් මේ කාමච්ඡන්දාදී නිවන ධර්මයට කරගන්නට දැනගන්නට මේ නිවන ධර්ම පහදල හැකි ආකාර තුනක් ප්‍රධාන වශයෙන් තිබෙනවා ප්‍රධාන වශයෙන් වික්කම් වශයෙන් සංස්කේත වශයෙන් කියන්නේ ප්‍රධාන වශයෙන් ගැන සාවකාශ වශයෙන් ඔබලා අපි යට කරගන්නවා සාමාන්‍යයෙන් දැන් සෑහෙන කාලයකට නිවන් දන්න තියෙන සිදුවන්නේ පිට පිටුව සබා ගන්නවා. මේක සිදුවන්නේ සම්ප්‍රදායෙන් ලබනා කරන එක ධ්‍යානවල සිත සම්පස්නාවේ පාසල. ඒ ධ්‍යාන සත්‍යයේ සිත තිබෙනකොට ඒ ධ්‍යාන සත්‍යයේ තියෙන සිත්තේ තියෙන ප්‍රබල භාවය නිසා සෑහෙන කාලයකට නිවන් ශ්‍රේෂ්ඨ ධර්ම පිටතින් දැක්වන්නේ. ඒ ආනතර විදර්ශනා භාවනා බොහෝ දුරට දියුණු කරපු කෙනෙකුට සමහරට කිසිම ප්‍රේතයක් ඇති වෙන්නේ නැතුව සෑහෙන කාලයක් ඉන්න පුළුවන්. ඒ සමහරට වැරදෙනවා නිවන් ගියා නැත්නම් රහත් වුණා ආදී වශයෙන්. මේ විදිහට සදාන වශයෙන් දැකතර ගන්න පාවකාලික වශයෙන් දැකතර ගන්න ඉඳන් ගන්න දෙස්කම්බර වශයෙන් සෑහෙන කාලයකට යනකම් පුළුවන්. ඊට අමතරව සංස්කේත පහන සංස්කේත වශයෙන් සම්පූර්ණම නැවත කවදාව ඇති නොවන ආකාරයෙන් මේ ධර්ම අයින් කරන්න පුළුවන් ඉතින් සිදුවන්නේ නිවන් අවබෝධ කරාට පස්සේ මේ භාවනාවෙන් ලැබෙන මාර්ග ඵල අවබෝධ වුණාට පස්සේ එතකොට මේ දැනගත යුතුන්නේ අදුම වශයෙන් ප්‍රධාන වශයෙන් ආකාරික වශයෙන් වාගේ නිවන් ධර්ම දැකකර ගන්න ආකාරයේ විශේෂම ඉදිරියට ජීවිතයේ සමවන නිවන් ධර්ම කරන්නේ ඊට පමණක් නෙවෙයි. එදින්ද ජීවිතයේදී හමුවන ඒ ජීවන ධර්මයට කරගන්න ආකාරය තේරුම් ගන්න ඕන. විශේෂයෙන්ම තේරුම් ගත යුතු කරුණ අපි වෙනවා මේ ජීවන ධර්ම කියන්නේ අපි සතුට කරන්නට සංකල්ප දෙන ධර්ම නෙවෙයි. අපි උපසන්නය වෙන ධර්මයක්. ඒ අපේ නිවම්මට අවුරන්නට නිවන නැකතරන්නට අපි පසුබට ඇදරන්නට සතර දුකට පත් කරන්නට අපගේ පිටතල පහළ වෙන ධර්ම වෙනවා අපේ සතුටකාරී වෙන ධර්ම නෙවෙයි ඒක හොඳින් තේරුම් ගත යුතුයි එතකොට සාමච්ඡන්දාදී නිවර්ණ තමාගේ පිටතල පහළ වෙනවා නම් ඒ ඒ ධර්මයන්ගේ පිටතල පහළ වෙන සාකල් අපගේ පිටතල සමාධියට ගන්න සද්දයි අපේ පළවෙනි ධ්‍යානයෙන් ඉස්සර කරන බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන විචේන කාණ්ඩයේ විචක්ෂණය ගන්නදී සංකප්පන්තරණයකට ප්‍රතිසම් කර්ම ධ්‍යානයට සම්බන්ධ දෙයකට මේ ජීව කාණ්ඩය කියන්නේ කාමයේ දෙන්නේ තමයි පළවෙනි ධ්‍යානයට සුපපත්තන් සෝවාන්ගේ විමානයට ලැබෙනකොට කිසිම ප්‍රේතයක් සමාවේශක සිදුවෙන්නේ නැහැ. ඒ නිසා මේ නිවන් ධර්ම අපි හඳුනාගන්න ඕන සමාවේශක තුළින් නිවන් ධර්ම මතුවනාට පසු ඒ වර්ගයට පත් කරගන්නට ඉගෙන ගන්නට ඕන. ඒ නැත්නම් ඒ භාවනා කරන පුද්ගලයාට නිවන් ලැබෙන එක තරම් පහසු වන්නේ නැහැ. එතකොට මේ කාමච්ඡන්දේ ඇති වුණොත් කියන්නේ ඒක වැරදල ගන්න තාවකාලික වශයෙන් මේ මොහොතේ වැරදල ගන්න පුළුවන් ක්‍රමයක් තමයි. ඒ ඇති වුණ කාමච්ඡන්දේ වෙන නෙමෙයි. උදාහරණයක් වශයෙන් අපි හිතමු කාමසිතක් ඇති වුණා කියලා කාමයක් කාමයක් කාමයක් පාසාව පාසාව පාසාව කියලා මෙහෙම කරනවා. කරන ආකාර රාගයේ ලෝභය ආදී අනේකස්ම කාමච්ඡන්දේ අනු කාමච්ඡන්දේ අන්තර්ගත කරන දේවල්. එතකොට එහෙම අපේ තම කාමරාගයට කියන එක දැන් ජීවිතේ නැතතම නැත මේ රාග සිතුවිලි සරල ජීවිතන්නට අපාසෙ ඉන්නේ. එතකොට ඒකේ සමාත නසුදුසු වෙන ආකාරයේ අයෝග්‍ය වෙන ආකාරයේ කාමච්ඡන්දාවේ පිටිදැක ගැනීම නිරෝධ පිටකේ සුදුසුයි. ඒක නිසා අරගෙන කාමච්ඡන්ද සිතේ පහළ වෙනකොට කාමයෙන් සිතේ පහළ වෙනා කියලා සිහි කරන්න රාගයක් වගේ කාමයක් සිහි කරන්න. ඒ රාග සිත කියන එක අපතේ සිතක් ඒක වෙනම දෙයක්. කාමයෙන් කාමයක් කියන සිහිපත් කරන එක කුසල සිතක් ඒක පවන්තියක්. ඒකෙන් රාග සිත අර අපතේ සිත කුසල සිත තුළින් නැර යනවා. මේක බුදුරජාණන් වහන්සේ විස්තර කරන ධර්මයේ අපට ප්‍රකාශන විස්තර කරනවා කියනවා. සරාගම්මදිත සරාගම්මදිත සංකේතයනවා කියලා. සරාගම්මදිත ඇතුණාට පස්සේ කාර්යයිතිකක් කියලා ඒක දැනගන්නවා කියන එක ඒක අමතරව විකල්ප සංකල්ප සූත්‍රය කියලා තියෙන සමාගයේ පිටතල පහළ වෙන එක ඒක දැන් යට කරගන්නවා. පාරදර්ශන සූත්‍රය ඒ සූත්‍රයේ තියෙනවා මේ දීමේ දාලා දෙනවා පරස්පරයක් දාලා ඒ මේ සැදී ඇති වෙන ඉවත් කරන්නාසේ සමාජයේ පිටතට පහළ වූ අකුසල විචක්ෂ කුසල විචක්ෂ තුළින් පහළ වෙනවා. මේකේ අපි කියන අනුකරණය තමයි පාලකට පාල වෙනකොට පාලකට පාලකට පාලකට නැත්නම් රෝගයක් රෝගයක් රෝගයක් ආතාව පාතාව පාතාව නැත්නම් ඒක මේකේ කියන තේපත් කරන බාහමතේ ඉස්සරහින් නැතේ මේක තමයි විචාර වෙනකට ඇතිවන්නේ කාම ඒ ඇතිවන අකුසල විචාර සම්පූර්ණයෙන් නතර වෙන එක පිටපැත්ත කියන ඒ අකුසල විචාර නැතිවීම නිසා සංකාරයේ දිග්ගස්සීලා සංකාරයේ අකුසල විචාර තුළින් සංකාරයේ දිග්ගස්සීලා පතන දුක ඇති කර දෙනවා සසල නැති කර ගන්නවා අනිත්‍යයෙන් ඒ අමතර සමාධිය පිට තුළ බුදුදහමයක් කියවෙනවා සුත්‍රපස්සයක් දැනෙනවා නිවනට සංකේතයක් මේ කාර්යයේ ඉතාම පොදු කර්තව්‍යයක් වුණා ඒ දෙන්නා ජීවිතයේ රාගාදී සිටින පහළ වෙන විට ඒක මුලින්ම කරලා ඒක අයින් කරගන්න ඒ තුනේ මේ රාගිතේ දිගින් දිගට දිගින් දිගට යන්නට ඉඩ දෙන්න දෙපා මේක ඉතා පහසෙන් කරන්න පුළුවන් මම මේ කියන කරුණ අවබෝධ කරගත්තා මේ අපි හිතන්නේ මේ රාග ආදී සිතිවිලි කියන්නේ බාහිර අරමුණු කියලා. එහෙට තේන සියලු උදාහරණ දක්වන අතිශේෂ අපේ උපායිකා සංකල්පනා පාපේ රූපා කාමෝප සංසාර දෙනියක්. එහෙට තේන රූප දේනා මානේ ඉස්සයි කාන්තයි මනාපයි. ඒ එළමියන සැපිරිය අපිට ලැබෙනවා. එළමියන කමනේ කමනේ කරේට පස්සේ මාසි ගොඩාක් කරන රූප රූප කියන්නේ සපස්ස තෙලෙනින් සබ්ද වෙන දඬ වෙන මරස වෙන කපස් රෝගේ කරගෙන මේවා නැති කරන සංකේත මේ ලෝකේ නෑ පොඩි කෙනෙකුට මේ ලෝකේ තානාමයේ ධර්මතාවය නැති තානත්ය ඒවාගෙන තියෙනවා නමුත් මේ රාගය කියන්නේ බාහිර අරමුණු තුල තියෙන කර්මයේ සමාධිය පිටතට පවස්නාව නාම ධර්මයක් විතරයි මම මේ කරුණ හරියට තේරුම් ගත්තොත් ඒ මහා ලෝකෝත්තර විචාරයේ රාගය අනිත්‍යයෙන් බැරි මහා පරපතලයක් ඒකට මේ මහා මේක පහතේ කරන විචාරයකට විතර බැටරිය කියලා ඒක විචාරන විදිහට බැරි බවට තමයි පහත් වෙන කයින්ට ගන්න පුළුවන් කමක් තිබෙනවා. රාගකෙදී බාහිර අරමුණු තුළ නෙවෙයි කවර අරමුණක් දැක්කත් උදාහරණයක් ගන්න හැද සාමකේ රූපයක් දැක්කම ඒ රූපය දැක්කාට පස්සේ කෙනෙකුට රාගකෙදී යුතුය රූපයකට ගන්නට පුළුවන්. අවසන්කට වෙනවා බාල සිටින්නක් නෑ ඒක නැතහකට වෙන රූපයේ ස්වභාවය පුළුවන් අවසන්කට වෙන රූපයේ දෙකම සීසපාලක ඉස්සපාලකට ගෙන්දාන්නට පුළුවන් ඒ දකින්නට ඒ ධර්මවල පොද්දලයාගේ සිටේ තියෙන දෘෂ්ටි කෝණය මත ඒ ඇගේ සිටේ කියන්නේ තමයි ඒ රූපය තුන් ආකාරයෙන් නිරූපණය කරනවා කියන කරුණ මත තමයි ඒ ආකාර සිටේ සමාගයේ සිට ගන්නේ වන්නේ ඒ මොකක්ද මේ ආලසිතේ කියන්නේ බාහිර කර්මවලදී කියන තමාගේ සුඛසෝදය. මේක මම පමණක් නෙවෙයි කියන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. අනුකප්පරාවෝ ප්‍රතිසත්පාමෝ කියලා. මේකේ සාමායයන් සික්ඛානෝකේ. මේකේ සාමායයන් සික්ඛානෝකේ මේ ලෝකේ නම් තාපේකතරවම තියෙනවා නම් අනේ. මේකේ සාමායයන් ඒවා සාමාන්‍ය නෙවෙයි. එනම් මොනවද කියන්නේ? සංස්කාරාලෝකයෙන් සත්‍යතාවෝකේ විශේෂ ප්‍රේෂිත තුළ තියෙන සංකල්පනාවන් සිටින තමයි මේ කාමයේ. උදාහරණයක් අපි ගන්න ඕනේ වෙන රූපයක් දැක්කම කොන්දේ ඉස්සරහා ඉඳන් ගත්තා ඒ රූපේ රූපකාරී වෙන්නේ පැත්තක තියෙන දෙයක්. ඒකද ඕනකමක් නෙවෙයි තියෙන රූපේ තව එකක් තමයි ඒකේ එක්කතර දාන තියෙන දෙයක් කියලා තමන්ගේ සිත තුළ මේ රූපේ හොඳයි කියලා තීරණය කළා සිද්ධාන්ත සංඥාටි කරගෙන ඒක තමයි සංඥා කියන එක වේදනාව නිදෙන්න ආස්වාද කරලා නාම ධර්මයේ අපිට කරගන්න. ඒකෝට මේ රූපේ පිළිබඳ නාම ධර්ම පිටක් ඇතිවීම නැතිවීම ඥානය. සිතේ නම් සංකල්ප ඇතිවීම නැතිවීම ඥානය. මෙතන කිව්වා. මේක හරියට තේරෙනවා ඒ තමන්ගේ සිත තමාම අල්ලගෙන දඟලන නේද කියලා අරගෙන බාහිර අරමුණක්. ඒක නෙවෙයි මේක කියන්නේ. සමහරකට ප්‍රමේයන කවුරුහමද තේරුම් ගත්ත ඒ ලැබුණේ කේදී කියන අනුවක්‍යාපාර ආදිතේ රෝධිතේ අභිජාතකේ යාදී අභිජාතකේ ලෝකේ කියන ඒ වෙනස්කෙන්නේ පහත්ම අයින් කරගන්නට පුළුවන් වෙනවා ඒ මතක ඒක සමානව විස්තරය අපට සදාකර දෙනවා එමෙන්සා ඒ කාමච්ඡන්දයේ බලය යනවා කියන කාරණේ තේරුම් ගන්න පුළුවන් ඊළඟ දෙවෙනියා මේන්නේ තමයි ව්‍යාපාරය කියන්නේ. ව්‍යාපාරය කියන්නේ සමහරවිට කෝපය, වෛරය, නැතත් අමනාපය, ඊර්ෂ්‍යා මේ සෑම වචනයක්ම අපිට අවශ්‍ය කරන්නේ ගැටීම. ඒකට මේ පාවිච්චි කරන්නේ ව්‍යාපාරය කියන එක. ඒකට මේ ව්‍යාපාරය කියන එක ජීවිතයට ගියාට ඇවිල්ලාට ගියා කිසිම කෙනෙකුට සබාගතයට ධර්මයක් නෑ. අර ආවිත කියනවා ජීවිතයට නැතුව බහැගෙන හිතන්නට පුළුවන්. නමුත් මේ ව්‍යාපාරයේ කෙනෙක් ජීවිතයේ කියන්නේ කාට සබාගමීම සුදුසු ධර්ම සබාගමීම සුදුසු ධර්ම කාර්යයක් වේ. ඒ නිසා මේක අයින් කරගන්න ඕනේ. සබේ සංවාදික සබේ සංකේතන්තේ සදානාතික ප්‍රධානවදා කරගෙන දේශාලිත කටගුණක් ඇතුළේ දේශාලිත කටගුණක් මේකතර තේරුම් ගන්න කියන්නේ ඒ සැලෙන්දා දීපේදී යම්කිසි ආකාරයෙන් සමාන්ත පිටට සමාසිතක් ඇති වෙනවා. ඒක මොකද කරන්නේ සමාසිතක් සමාසිතක් සමාසිතක් කියලා. ඒකේ තරහට වාදකෙට ගුණ දැන තමයි කියන දේමයි තරහට දැන මේ විදිහට මොන කරනකොට පුළුවන්. තරහට කියන්නේ නේද අපේ පස්සේ තරහට සුදා. ඒ කියන්නේ ස්වයං කටික සම්පූර්ණ කරලා එතකොට කර්මකට කර්මකට කියලා කියන කරන්නේ ඒක ඥාන සංකේතෝ උදාහර ප්‍රෝමනස්සෝ සහිත අපතර විපාකයේ පොතර කියලා. මෙතන කියන අපතර විපාකයේ පොතර විපාකයක් කියන්නේ මනරණ ආකාරයට තේරුම් ගන්න. එතකොට මේක ජීවිතයේ පොදු මේකට කරගන්න ඕනේ. ජීවිතයේ ඒ ආකාරයෙන් පොදු කිරීම තමයි සමාජ ප්‍රවාහ ශක්තිය දෙන්නට ඕනේ. එදිනදා ජීවිතයේ කියනවා විවිධ ආකාරයට අපතේ අයින් කර ගන්නට. අපි මානසික ගැන කියනොත් මේ කියලා මේ කරකවන ආරම්භය මේක හොඳයි කියලා ඒ විදිහට ධනාත්මක විදිහට පිළිවෙල වෙනස් කර ගන්න ඕනේ. ඒතරම් තමයි තේරෙන්නේ පොඩි ගන්න කියන්නේ මයිකේ දුරු කරන්නේ. සමහරින් නැති අරමුණු තියෙනවා අපිට කවුරු සාන්තිවාදී තාපසේවත් පොඩට ඉන්නේ. ඒ තරහින් ආරම්භ හොඳයි හොඳයි හොඳයි කියලා අපි කියලාගෙන තියෙනවා. ඒකට අපි එන අරමුණු කෙරෙහි ගැටෙන්නේ ඒක හොඳයි කියලා නිසා මේ ගැටීම ඇතිවන්නේ තරහින් ආරම්භ මාර්ගය කියන දැරදී ඒ කියන්නේ සිනාත්මක සාතමේ පිටට ඒක මේක හොඳයි අපිට ගොඩක් දිනන කාලේ තියෙන සිතිවිල්ලක් කියන සිතිවිල්ල කියලා ගන්න. ඒක වෙන්නේ ඉතින් ජීවිතේදී තමයි තියෙන්නේ තමයි තියෙන්නේ. එතකොට තරහිත තරහිත තරහිත කියලා එක අයින් කර ගන්නට උත්සාහ ගන්න. ඒ අමතරව සිතිවිල්ලේ මේකේ මානසික ටික ටික කරපොඩු කරන්න පොඩු වෙනකොට දැන් දැනගන්න තියෙන අපිට වාක්‍ය කියන ප්‍රකාශ වෙන ගමනේදී මම මේ ගැන දක්වන්නේ මොකද? නිකන් දැන් වාක්‍ය යනකොට ඒක සත්‍ය සත්‍ය සත්‍ය සත්‍ය සත්‍යතාවයෙන් තියෙනවා. ඒක දායකයෙක් වෙලා තමයි කියන්නේ. නිකන් හිතේ නැක්ෂෝ සත්‍යතාවයෙන් සත්‍යතාවයෙන් සත්‍යතාවයෙන් මේක කාර්යපිටකයේ තියෙන්නේ. අනිත් ඒකේ නිමිති ආකාරයට කරන්නේ. අපිට අපි මේ මතන අපිට දෙකකට තරහට බොහොම දෙයක් කරනවා. අපිට කුසාරේ අපි මොකක්ද කරන්නේ? මේක අපිට කියන්නේ සමයයට පුළුවන් සත්‍ය වෙනවා. ඒක නිසා මේකදී මේක අපිට නේද? ඒකත් පොඩක් ප්‍රශ්නයක් තියෙනවා. මෛත්‍රීක ජීවිතේ එකතු කරගන්න භාවනා කරන විට පමණක් නෙවෙයි. මෛත්‍රීක ජීවිතේ එකතු කරගන්න පස්සේ අනිත්‍යයටත් වෙනවා සමාන කිව්වා. මේවත් කලින් වඩා ආධ්‍යාත්මික දියුණුවක් ලැබෙනවා කියන්නේ. නිකන් භාවනා කරන විදිහට වෙනසක් වෙනසක් වේවා කියලා හිතන කලේ මේ ජීවිතේ දෙකට කරලාට ඕන අරමුණක් පාට පසුව අපේ ප්‍රවාහයක් වේදනාව එක්කම මේ ප්‍රේසත්යන් කෙරෙහි මානසික පතරවන්නට මේකේට වාසය කරන්නට ඒක වේදේ දරාසිත නැදගත්තු වෙන සමාන්තරකම වෙන දාස්ස කොතරම් දෙකක් දෙකේ මේ ඇතම පස්සේ සාර්ථකව තමයි දැකලා පාට දුක්ඛය මානසික දුක්ඛය පළතෝර ඇති කරගෙන වාද විවාද ඇති කරගෙන ආරවුල් ඇති කරගෙන මිත්‍රයන් ඇති කරගෙන ඒක ආකාරයේ දේවල් ගැටලුවට මුහුණ පාන්නට සිදුවෙන්නේදී මේ ආකාරයෙන් පිළිපදින නැතුව මේ කායිකත්වයෙන් නැදහත් වෙනුනේ ඉන්නට පුළුවන් තත්ත්වයක පරිවර්තනය වීමක් වෙනවා. මෙන්න මේ පරිවර්තනය තමයි දකින්නට පුළුවන් ඒ දකින්නට මේ ධම්මයේ තියෙන සාමිතික මොලේ සමාන දැක්කා වෙනවා. ඒකත් ඒ සම්මතකම කියන මේ ජීවිතය අදටම ඉස්සරහට යන අදහස. ඒකට යන්න යන තියෙන තේරෙන විදිහ. මේකත් කියන්නේ ඉදිරියට. භාවනා කරන සුද්ධලේකට ජයගතලට පරිපූර්ණ කරන ප්‍රධාන වශයෙන් දෙනවා කියනවා. ඒකත් නිදිමත වෙන එක තියෙනවා. අනිත් එක මේ සාකාර අරමුණට අපිට දිවන එක පිට විකල්පයක්. එකම අරමුණට පිට පවත් කරන්නට බෑ. ඒ කියන්නේ ජයගතලට කාන්තාව මේ තේරෙන්නේ. එතකොට ඩයිනමික් එකක් කොහොමද කරන්නේ? මේක නිදාකාර අනුවත් එකක් සිතින් දාන මේකට වලට කරා අන්තිමේ වෙනම බාහිර නැති එක. දැනගන්න පුළුවන් ඒක වෙන කෙනෙක් දැනගන්න පුළුවන්. ඒතකොට මේ නිදිමත දැනගැනීම සඳහා කරන දෙමය ක්‍රම අනුගමනය කිරීම තමයි නිදිමත දැනගන්න. නිදිමතට වැටුණාට පස්සේ සමහර වෙලාවට සමාධිය පාඩනා කරලා තියෙනවා සමාධිය කියන්නේ යන්ත්‍රය කියලා පාඩම් කරනවා ඒ වෙනුවට නිදිමත දැකිය සිටේ කියන අලසතරූපේ නිසෝරූපේ සමාධිය කරනවා කියන්නේ සමාධියක් කියලා විතර පරිචාතනවා පාඩනවා කියලා කියන්නේ සමාධිය කියන්නේ මොකද භවනා කරන එක සමාධියක සමාධියකට තාක්ෂණික සුළු අපාරමණ්‍ය කාර්යයක් පාඩන පුළුවන් ඒ කියන්නේ මම සිතිවිලි සිතෙන් තමයි ඉතලලා තියෙනවා ඒකෙන් තමයි තමයි බලන්න කියලා. ඒකට ඒ පිටපතන මොනවද කියන්නේ මේ දෙවිලන්නේ මේ දෙවිලන්නේ කියලා. ඒකෝලකට ධර්මාන්තරාණයට පස්සම මේකට සමාදේ කියලා. ඒකට කියන්නේ ජීව ස්වરૂපයකට පිටපත් වෙනවා කියලා. ඒකට සමහර විදර්ශනා දේන කරුණ මේකට පිටපත්නාට වාසනාව කරතයි. මෙයා උදාහරණයක් ගන්නවා. ඒකෙන් බාහනා මැදට කියන කවුරුත් විශ්වවිද්‍යාලයේ විදිහට කරුණු ගන්නවා කියනවා. ඒ මොකද කියන්නේ? ඒක තමයි. මට දවසකට මම ගහට ඇවිත් දවසකට මැරෙන්න මම ඒක නිසා මම වෙන්න කිව්වා කියලා. මම කොහොමද ඒ බාහනා කරනකොට කොහොමද තේරෙන්නේ කොහොමද නින්දට ගියා වගේ මොකක්වත් දන්නේ නැහැ මොකක්වත්. ඒකෙන් තියෙන කරදර ආස්තලෙන් මුලින්ම ඒකට වෙන දාස්තේ සර්ගුලේ කියන කලාවට පෙන්නනවා කියලා මම විශ්වාස කරනවා. ඒකට ඒක නිසා ඒකම නම කරලා කටපාඩම් කරනවා. ඒක තමයි මම කියන්නේ අර මේකියාට පස්සේ තියෙන තාත්තේ ඉවරපස්සේ අර වෙනසක් තියෙනවා මට කියන්නේ. ඒක නම් මට දෙකම එකයි. අපේ විද්‍යාන පාඩකයන්ට ඒකත් ඒක තමයි කියන්නේ විද්‍යාන පාඩක ආස්තනය කියනවා ඒ දායකයන් නැවතම ආස්තනවා ඒකත් මෙන්න මේ තමයි ආයතනයේ මම ගෝලෙ දෙක දෙකම පාඩේ කරලා පාඩේ කරලා ඒකම සාර්ථකව තමයි ජීවත් වෙනවා මම කතාව කියන්නේ දන්නවද ඒ කිමිකේ කියන බර කතර පහේ තියෙනවා අපි තවත් වෙන දේවල් සමාජයෙන් දවස් ගන්න පුළුවන් උදාහරණයක් ගන්න ඒ අමතර අපේ ජීවන විද්‍යාවකටත් ඒ නැරතුනේ නැත්නම් අපේ භවනා කරන භවනා කරනකොට විදිකලවල ඒක කියන දේ. ඒක නිසා තේරෙන දෙයක් ඇති තුන කරුණා. කොහොමද තේරෙන දෙයක් ඇති තුනේ? තේරෙන දෙයක් ඇති ඒ හේතු කන්තිලකට සමහර විට අපි භාවනා කරන විදිහම වැරදි ගන්නට පුළුවන්. යම් දෙයකට හේතුලා හොඳට පුතේ කියන විදිහට භාවනා කරනකොට ඒකකට නිදිමත වෙන පුළුවන් නම් ඒ නිරවල සමාන සුදුසුකම දෙකේ තියෙන ඒ කියන්නේ ඒක භාවනා කරනවා. සමහර දෙයක ප්‍රයෝජන මේක වැදගත් කරගෙන මේක හදන්න ඕන. සමහරට පුත තේරෙන සඳහා ආහාරයෙන් භාවනා කරන ඒ කියන්නේ ආහාර දැක්ම විසුමාන පිළිමත වෙන්න පුළුවන්. සමහර විට කායික රෝගකට වෙනවා ඒ නිසා මේක හදන්න පුළුවන්. සමහර විදෙස්කල් සමහරය පාවිච්චි කරනවා ඒ කියන්නේ ජීවිත කතාවල ඒ පාවිච්චි කරන විදෙස්කල් යාන්ත්‍රික සම්පූර්ණ ඒ කියන සමාජ නිදිමත වැටෙත් ඇති කරනවා. ඒ කියන්නේ අර බෞද්ධ ස්කෝලට ඒක අපලයි කරනවා. ඒ කියන්නේ නිදිමත වෙන්නේ නිකන් අලසව නිමකට යනකට පාතන දෙන්නේ. ඒකෙන් සමහර විට මොකද අමතක වෙනවා මේ ඒකේ මුතුනේ සංකල්ප අන්තිම කොටස ප්‍රලේඛනයෙන් ඒවාට පුළුවන් නිදිමත ඇති කරගන්නට යොදාවතරන්නේ. මේ ප්‍රතිපදේ ඒක අමතර සමාජයේ සිටේ තුළ තියෙන ජීවය ඉස්සර පටන් ගන්න කොහොමද කියලා විදිහට පස්තර පස්තර දැනවල අඩු වෙනවා. මම දොස්සාරියේ. එතකොට නිදිමත ඇති වන්න පුළුවන්. මේ ආකාරයේ වේදාකාර හේතු දුනා නිදිමත තියෙනද ඒ හේතු තමයි තේරුම් ගන්නට මෙන්න මේ හේතු මත නිදිමත තියෙන තේරුම ඒ හේතු අයින් කරන්නට පුළුවන්. ඒ සතරායතන සූත්‍රයක තමයි දේශනා කරපු මොකක්ද ගාතවන්තේට ඒ ඉබ්‍රාහම් මහරහතන් වහන්සේ කියලා ප්‍රකාශ කරන උන්වහන්සේ රහතන් සතමිනු දේශනා ප්‍රකාශ කරේ. මෙන්න මහාවලෙන් තෝරන මහණනි ඒකත් භාවනා කරන දරුවෝ දැන් ඉන්නට නිමිතිලා. මෙන්න මේකේ තමයි අපේ සතරායතන සූත්‍රය දේශනා කරේ. එතකොට මේකේ තේරෙනවා ඔබට යම් අරමුණක් තේකත් කරන එක නිමිත වෙනවා නම් ඒ අරමුණ තේකත් නොකර ඉන්න පළවෙනි කටයුතු. ඒ කියන්නේ අපි දැන් බුදු දහම භාවනා කරනකොට දෙන්න පුළුවන්. නැත්නම් බුදු භාවනා කරනකොට ඒ අරමුණෙන් සිත පවත්වන්න දෙපා. කවර දෙයක හරි කවර සංඥාවක් හරි සිත පවත්වන්න නම් අපි භාවනා කරනකොට ඉදමත් වෙනවා ඒ අරමුණ සිහිපත් නොකර පාවකාලික වශයෙන් සිහිපත් නොකර ඉන්නට උත්සාහ කරනවා පරිවර්තනය. ඒක නතරදී සිහිපත් වෙනවා ඔබ දන්නවා ධර්ම කරුණික සීලයක් කරන්නේ කියන්නේ සමාප්‍රිය කරන සමාද විසාම සුඛයක් ඇතිවන ධම්මික ධර්ම කොටස සීලයක් කරන්නේ වේදා කියලා කියනවා. ඒ දෙවෙනි කාරණාවට මෙතන දෙන්නේ නැත්නම් මේ කියන ධර්ම කොටස හරි එකක් හරි වෙනවා. මේ දෙකම දැනෙන තරමට හරි සත්‍යයනා කරන්නේ කියලා. ඒකේ තමයි පාළි පාඩකයක කාරණේ කොටස් පාඩම් ඒ සත්‍යයනා කරන කරන්නේ ඒක ලොකු මුදලක් වෙනවා. ඒ පස්සේ තියෙන රටට සම්බන්ධතාවය කොටස් සත්‍යයනා කරන එක නිලකට නැත්නම් පුළුවන්. ඒ වගේ තමයි ප්‍රකාශ කරනවා. එහෙමත් තමයි මේකට නැති වෙන නැත්නම් ඔබ අහන්නත් විතර අල්ලන කන්දක හොඳට වස්තුනට අතුලන්න. ඒ වගේම අත්ක හොඳට වස්තුන අනිත් අතට මෙයාට ඒ විදිහට අත්ක මාරු මාර්ගයක් පස්සෙන් අතුලන්න පුළුවන්. රෝහිණියන්ට එන්නට ලැබෙන බාහනා කරනවා. තවත් මේක තේරෙනවා නම් ප්‍රධානම සුද්ධකාර්තන දතරාවට තෝරේ ඒ මොනවාද සෝදාන්නේ කියලා. ඒ මොනවාද සෝදලා බාහනා කරනවා කියන එක තේරෙනවා නම් ඔබ දිනලා විශේෂම දවල් පාවිච්චිනම් අවු පාය පාය ඇතිවකනම් ඈතට ඈතට සිත යනක් මේ ඈත ඈත බලන්නේ ඈතට ඈතට සිත යන්නේ කියන්නේ ඈත බලනවා කතරාදේක සතරක් මෙන්න මත යනවා කියලා මේ විදිහට කරනකොට බැරි නම් මේ විදිහට යන්නේ නැත්නම් ඔබ භවනා කරන ඉතිරියව මාත පස්මන් කරන්නට පටන් ගන්නවා ඒ පස්මන් කරනකොට විමත නැති වෙන්නේ නැත්නම් තව අපේ විමත නැති වෙන්නේ නැත්නම් Reverend සැප්තර බැලුවා කිසිම විටක මෙතෙක් කළා විදාගන්නවා කියලා හිතා ගන්න. ඒක තමයි හිත භාවනා කරනවා. මේ විදිහට උපදේශ මාලාව ඒ බුදුරජාණන් වහන්සේගෙන් මොගලන් මහරහතන් වහන්සේ ප්‍රකාශ කළා. මේ විදිහට නැතිවීමේ බුදුහාමුදුරේ නිරන්තරයෙන් ප්‍රකාශ කරන ආලෝක සංඥාව මෙහි කරන්නේ කියලා. ඒ ආලෝක සංඥාව කියන්නේ මේ චිත්තවල නැතිවෙලා ඒක තුළ ලැබෙන ආලෝක සංඥාව ගැන දෙවියන් පාලනය කරන අවස්ථාවකදී ඒක අවබෝධය ඇතිවෙලා තියෙන තේරෙන තැන තේරෙන තැන තමයි තියෙන්නේ. ඇත්ත දැරගෙන ආලෝකය ආලෝකය ආලෝකය කියන්නේ ඒකමද ඊළඟට ඇත්තට කියන්නේ ආලෝකය ආලෝකය කියලා මෙන්න කරනවා. මේක දැරගෙන ඇත්ත දැරගෙන කාටත් කියන්නේ මෙන්න කරන විට ඇත්තට කියන්නේ මෙහෙ කරන විට සමාජ දේන ඇත්තට අරගෙන සිතාවගේ ආලෝකය පැතිරී යන ආකාරය. මේක හොඳට නැවතලා තේරුම් ගන්නට පස්සේ රට දුරට කාටත් දැරපුවා රාත්‍රී කාලේ මේකම මෙන්න කරනවා. මෙන්න කරන මේක කරනවා. ඒක කරනකොට සමාජ රාශිකාරී තව ආලෝකයක් ඇතිවෙන ආකාරය දකින්න පුළුවන් වෙනවා. අපිට මේකට කියනවා ආලෝක සංඥාව කියලා. මෙන්න මේ පැයට කරගෙන සිටින කෙනෙක් ඉන්නවා නම් මුදිනට ඇති ගාම ආලෝක සංඥාව ගැන විතර විශේෂම අරගෙන මත නැති වෙනවා. හැබැයි මොනදී එකක් තේරුම් ලැබෙනවා තමයි පාවිච්චි කරන දේශනෙන් මත කියනවා මේ විදිහට අවකාශයෙන් නතර කරන්නට පිළිවෙනවා නැත්නම් ඒ විදිහට වැඩෙන්න සිදුවෙනවා. ඒ අමතරව යම් කිසි දෙයකට සම්බන්ධ කරලා තමයි මේ ජීවිතයේ තියෙන මට අපිට වෙනවා නම් ඒ කවදාවත් තේරුම් ගන්න අපිට බැහැ මොකද කාපාන්ත වශයෙන් කාර්යයන් ප්‍රයත්න සඳහා භාවනාව නිරන්තර සංගාමන කරන්නට පුළුවන් ඒ කාර්යයන් භාවනා කියන්නේ එතකොට මේකේ තියෙන එකේ වැදගත් නැත්නම් කවදාවත් භාවනා කරලා තියෙන කෙනෙක් බැහැ ඉන්නත් ඇරලා කවදාවත් භාවනා කරලා සාර්ථක කරගන්න බැහැ ඒ නිසා මේ මිනිස්සේ වැදගත් නිකම්මයි ඊළඟ මීයන්ගේ තමයි කාමසන් ව්‍යාපාර කියන එක ඊළඟට කියන උත්සාහ කුක්කුච්චේකියලට ඉස්ලාමයේ සාපරදී අවබෝධයක් ඇති වීම තුළ එකක් සමේකින් ලැබෙන ප්‍රවණතා. කුක්කුච්චේ කියන්නේ කරකොනසි කරකොන පසුතැවෙනවා කියන එක තමයි දැනගන්න එක තමයි. නැත්තම් කරකො වැරදි දැන කිතුරුදා පසුතැවෙනවා නම් මේවා දක්වා මේ දෙයක් කරන්නේ නෑ. මේ දෙකම මහා මෝඩ ක්‍රියාවලියක්. ක්‍රියාවක්. ඒ මහා මෝඩ ක්‍රියාවෙන් පසුගිය දේවල් අතීතයේ වැරදි අවසන් අතීතේ ගැන කොයි ආකාරයේ සිදුවන සිදුවී සිදුවී සිදුවන ඒ ගැන සිතලා කිසිම පාරක් නෑ කිසිම තෝරණයක් නෑ. අපි මේක නොකලත් ඔක්කොම කොච්චර තිබුණත් අපි ඒකෙන් හද පවත්වා ගන්නවා විනා ඒ ගැන කපිට වෙනවා විනා ඒකෙන් මානසික දුකක් අත්දකිනවා විනා ඒකෙන් කියන යහපතක් නෑ. ඒ වගේම කල අපසල් ගැන කීපත් නම් ඒ අපසේ තවතවත් සබල භාවයට පත් වෙනවා විනා ඒන් නැතිවල වෙන යහපතක් නෑ. එනිසා යම් දුකක් සාමතර කියන මේ වගේ මානසික දැනීම විස්තර කරන්න කියලා බජල් සාමික සිතුනක. සදම නැති කොට ගැන කීපත් නම් මේ මේ කොට මම ඉදිරියේ කරන කියන වැඩ කොටසයි වැඩක් වෙනවා කියන ඥානාන්විත අවබෝධයේ ඒකතර දැනනවා නම් ඒ කොක්කේ කියන නිවැරදි සමාධිය පිටට එන්නට ඉඩක් නැහැ. ඒක පාස්සේ නැත්නම් ගන්න පුළුවන් අවබෝධය තමයි. ඊළඟට උත්පත්ති. උත්පත්ති කියන්නේ පිට පිට වෙන ස්වરૂපය. මේ උත්පත්ති කියන උත්තරේ මේ පිට පිට වෙන ස්වરૂපයේ ළමාවේ කියන භාවනා පටන් ගන්න ලබන ආධුනිකයන්ට කියන විස්තරයක් තමයි. නැත්නම් භාවනාව ගැන කියනවා නැත්නම් කියන එක ආකාරයෙන් විස්තරයනවා. දැන් විශේෂයෙන්ම රූපරාග උපරාග මාන උද්දච්ච අවිද්‍යාව කියලා සංවේද ධර්ම පහක් පවත්වන කරන තියෙනවා. ඒකම උද්දච්ච කියන්නේ විතර විස්තර වෙලා තියෙනවා. ඒකේ ඉස්සෙල්ලා විස්තර වෙලා තියෙන මනෝකම් යෝගාවතේ තියෙනවා පරිබෝධ ධර්මයක්. මේ පිට විසරනවා නම් ඒක අරමුණු පිට පිළිගන්නට බෑ. බුදුහාමුදුරුවෝ දැක්ලා තියෙන්නේ සමානසෝ වික්‍රේ වික්‍රලතාවෝ සම්පදානාට ඒ සමානවස්තකට වික්‍රලයෙන් තමයි ඇත්ත ඇතිකතු වෙන්නේ. සින්දුවතාවෝ සම්පදානාට ඒකම කරන්නේ. ඇත්ත ඇත්තට ඒ දැකේ නැත්නම් සමානත්වයට ඇතුළත් වෙනවා ඒකවල දැක්වීම බුදු දානවා නිදාකාරණය කරපිට බුදුදාක තියෙනවා ඉතින් දුක්ඛය කියලා සංකල්පනවා කියන දුක සම්බුද්ධ කියලා සංකල්පනවා කියන දුක නිරෝධය කියලා සංකල්පනවා කියන දුක නිරෝධාමි එකපදාය කියලා සංකල්පනවා ඒක ආකාරයෙන් කියනවා මේ සමාධි මාර්ගයක් දැකලා තමයි මේක දුක්ඛ සත්‍ය කියලා දැකෙන්නේ මේක දුක්ඛ සංකල්ප සත්‍ය කියලා අවබෝධ කරගන්න මේක දුක්ඛ නිරෝධ සත්‍ය කියලා එක සාක්ෂාත් කරගන්න ඒක ආවේම මේක තමයි මාර්ග සත්‍ය කියලා අවබෝධ කරගන්න ඒ දැකලා දැනෙන දැකීමේ ඒ සමාධිමත් පිටු මේ සමාධිමත් පිටක් ප්‍රතික්‍රියා තමයි මේවා මනස ධර්මයේ සංකල්පයෙන් සාමාන්‍ය ධර්මයෙන් විද්‍යාකාරී ආකාරයෙන් මේ සිටේ සමාධිය ඇති පුද්ගලයන් තමයි මේ පංචස්කන්ධය ගතවට යථාකරණය කරන්නේ. ඒවාගේ නිත ආකාරයෙන් හේතුඵලයෙන් දැක්වෙන සංස්කාරයන් වශයෙන් දැක්වෙන මේ විවිධ ආකාරයෙන් මේ ධර්මයන් අවබෝධ කිරීමට හැකියාව ලැබෙන්නේ සමාධිතෝ විතරේ සමාධිතෝ පිටක් ඇති සිටේ තමයි කරගන්න යුක්ත විසින් යෝගාවට ඇති. ඒකේ භාවනා කරන විට විවිධ ආරම්භ පරාසිත දුවනවා නම් සමාධිය සිටේ ඒකාග්‍රතාවයක් සිටේ බවක් සමාහිත භාවයක් නැති නම් ඒ භාවනාව නිදිනවා ගන්නට බෑ කවදාවත්. ඒක සාපේක්ෂව ප්‍රබෝධයට කරගන්නට ඕන. මේ සඳහා කරන්නට තියෙන්නේ සම්මත සතිය දියුණු කරගන්න. සති සිහියෙන් යුතුව වැඩ කරන්න පුළුවන් ගැතියි. මේක ඉතාමත් ළඟින්ම උපකාර වෙනවා සමාධිය දියුණු කර ගැනීම සඳහා. උදාහරණ වශයෙන් දේශනා විස්තර කරලා සර්වඥ කාර්යයක් ඔක්කොම සෑම එකක්ම ඉතිමේට කරන්න නැගිටිනවා නැගිටිනවා යනවා යනවා බාස්කෝමෙට යනවා බාස්කෝමෙට යනවා යනවා මම හොදනවා හොදනවා මදක් මදිනවා මදිනවා මදිනවා මේ විදිහට කරන ක්‍රියාවලියට අවධානය යොමු කරගෙන අදුම වශයෙන් තව භාගයක් කරන්න ඕනේ එහෙම කරනකොට මේ සමහරවිට අතකටවන්නේ සමහරවිට ප්‍රමාදවන්නේ අලුතකට ආයෙදී හොඳින් කරන්නට පුළුවන් සත්‍ය ලැබෙනවා ඒ වැඩිට එකක් අතකට නොවි කරන්නට පුළුවන් සත්‍ය ලැබෙනවා ඒ දෙය පමණයි නම් දැකේ වෙනම අවස්ථාවකදී කරන්නේ. ඒක මේ මේකම කාර්යයක් අදලා තියෙනවා. ඒ කාර්යයක් ඒ කාර්යයක් මේ කාර්යයම කරනවා කියලා ඉතලා කියන්නේ දුක් කරන්නේ. අපි නෝස්ටේ ඩොක්ටර් කෙනෙක් තමයි ගන්න තමයි ගන්නවා කියනවා කියනවා කියනවා කියනවා. මේ ඉතිහාස සීකර් කරනවා නේද? පතනවා පතනවා පතනවා පතනවා. ඒ විදිහට ඒක කරනවා. ඒක ගන්නවා නේද? ගන්නවා ගන්නවා. ප්‍රතිරණන කියනවා කියනවා. එළම දිනවා දිනවා දිනවා. ඒක ඒ කරන දේටම අවධානය යොමු කරගෙන සතිය පවත්වාගෙන යන්නද සතිය දියුණු කරගන්නට උත්සාහ ගන්නට ඕනේ. ඒ සතිය දියුණු කරගත්තාට පස්සේ සිත දිගටම යන විසරේ යන ස්වરૂපේ නැති කරගන්නට ඒ දෙකෙන් උපකාර කරනවා. විශේෂයෙන්ම භාවනා කරන විට මේ දේවල් නිවිත ලෞකික දේවල් වල සිතන්නේ යොදවමින් සිත පාටුම භාවනා කරන දයන් පොඩ්ඩලාගේ සිත එකතු කරගන්නට බෑ. ඒ නිසා භාවනා කරන්න පටලවා සිතේ භාගයකට කලින් සුදස්සක් සක්මන් කරනවා. සමස්තක්ම භාවනා කරන ආකාරය ගැන ටිකක් කියලා තියෙනවා. මම කරන භාවනා කරන ආකාරය අන්න සයපාඩයක් ටිකක් සතුටු කරලා ඒක පස්සේ භාවනාවට වඩින්න. නැත්නම් භාවනාව සම්බන්ධ ධර්මදේශනාකට යොමු කරගෙන දැක්පටයක් වගේ දෙයක් ගන්න. ඒකට භාවනාවේ ඉඳලා ඒක නැත්නම් ඒ ධර්මානුකූල සිතේ කියලා විස්තර කරගන්න එක පාට ඉහළ භාවනා කරනවට වඩා ඒ කරන විට අර සිතේ පිටයනේක බොහෝ දුරට වරක් කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ මේක එකපාරට කරන්න අපහසු නම් විවිධාකාර සංස භාවනා කරන තිබෙන ඒවා තිබෙන බැරි. ඒ සමාජ සුදුසු සමාජ පහතෙන් කරන සමාජ ආරමුණට සිත පිළිතරන සිත එකතු කරගන්න උත්සාහ කරනවා. සිත එකතු කරගන්නට නම් සමාජයෙන් දියුණු කරගත යුතු මාර්ගය කල්දී සම්මා සතිය. සම්මා සතිය නැතිකම නිසා තමයි සිත විසිරී යන්නේ. වේලා කරා යන්නේ. ඒක නිසා තේරුම් ගන්න සම්මා සතිය නේද අපි වැඩ කරනවා කියන එක. ඒ අවබෝධය ඇතිවෙන සතිය නේද වැඩ කරන පොදු පොණු ජීවිතය කියන කරුණ. ඒකට මේ විදිහට අපේ සිිතේ විසිරියන ස්වરૂප නැති කර ගන්න ඕනේ. ඒකට බලවත් උත්සාහයක් දෙන්න දිගින් දිගට අඛණ්ඩ වෙනස භාවනා කෙනෙක් වෙන තුන පහත් වෙන සිිත විසිරියන එක දය ගන්නට පුළුවන්. ඒකට කියන්නේ උත්තරක උත්තරාට කියන්නේ විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියන්නේ සැකේ කියනකොට මෙන්න කල්පනා ලෝකේ යන දේවල්වලට නැතින සැකේ කියන සැකයක් නෙවෙයි කියනවා දැන් ගමන්නේ. දුක්ඛාදී යටතේ කියන සැකේ කියන්නේ ආලතේ සත්‍ය කන්දේ විචිකිච්ඡේ ධම්මේ කන්දේ විචිකිච්ඡේ සංගමේ කන්දේ විචිකිච්ඡේ. උදාහරණයක් ධම්මයේ සංගරත්නයේ කියන සැක කරනවා විචිකිච්ඡා ඇති කරනවා මේක මේ ආයේ සිදු වෙන්නේ. ඒකට නැහැ කියලා හිතනවා. උපමයි ඒකාන්තයෙන් ඉතිරිතරන් ඒකාන්තයෙන් ඉතිරිතරේ උපමාද උපතරන් ඒකාන්තයෙන් ඉතිරිතරේ ඉරතාවම දැනසක කරනවා මතුවාම දැනසක කරනවා මේ දෙකම දැන ඒකාත්මයි මතුවාමයි දෙකම දැනසක කරනවා මේකත් මේ ඇගේ පිටතල නැහැ කියලා පිළිගන්න කරුණාවක් තමයි සික්ඛාය සංගරේ පිටේ පිටස්සට පරිසම්පාදයේ සම්මේසෝ කාන්තේ පිටේ ඉදස්සට පරිසම්පාද ධම්මේ කාන්තේ පිටේ කියන අදහස් ගන්න පරිසම්පාද ධම්මයන් පිළිබඳ සැකපාර කරනවා අවිද්‍යාවට සංස්කාරය කියන්නේ කොහොමද වෙන්නේ කියන සංස්කාර විචාරය නාමය තියෙන මේ ආකාරය මේ පිළිබඳව මේ වෙන සැකයක් නැහැ කියලා අපි හිතනවා කායකාන්ත ප්‍රතිචිකිත්සකේ කරන්නේ ඇටවන්නත් පුළුවන්. සික්ඛාය කියන්නේ සික්ඛාව පිළිබඳ සීල සමාධි ප්‍රඥා ඒ සික්ඛාව පිළිබඳ ඇටවන්නත් පුළුවන්. මේ අය ඒකට කියන්නේ නීත භාවනා කරන තැන් වලට ගියාට පස්සේ. දැන් මේ මේ ආයතපත් අපේ එකක් වෙන. තව තැනකට යන, තව එකක් වෙන, තවත් තැනකට යන, තවත් එකක් වෙන. ඉතින් සාමාන්‍ය දෙකට දැකයක් නම් මේ සහායක මේ කාර්යයට කොයි මාර්ගයකට යන්න ඕනේ කියන්න පුළුවන් කියන්නේ ඒ සික්ඛාය පන්තරේ ඉතිරි. දැකයක් පාඩක ගන්න. මේ සැකයම සමහරට නිවැරදි මාර්ගයේ පිටට ලැබෙන මාර්ගයේ තමයි කියන්නට හේතුවන්නට පුළුවන්. ඒ ශාන්තියෙන් දෙපාර්තමේන්තුව රැඳෙන දෙපාර්තමේන්තුව භාවනා කරන දෙපාර්තමේන්තුව වෙන පංචකේ සාකරණයක පවසෝවා වෙනවා මම සෝතාපන්න කුච්චිලේ කියනයි නේද? අද ලංකාවේ සෝදාස්තනමේෂන් එමනම් ලෝකේ මාර්ගයේ කියලා ඒ වැරදි කියලා ඒක පිළිබඳව කරපුවාම අර සංහිත මාර්ගය අනිවාර්ය මාර්ගය වැරදි කියලා කරපුවාම එයා පස්සට යන දවස් ගන්න අර ඇයට එන සමාන්තයෙන් දෙනවා ප්‍රාණකයන් වල දෙනවා ඔය සමාජ භාවනාවතර ආනාපාන භාවනා පහන්දම ඕනේ මේක කරනවා කියන්නේ ඒක ධ්‍යාන පහන්දම ඒක තමයි තමයි නිවන් ලබන්න පුළුවන් ඒ සම්බන්ධය කියලා ගන්න භාවනා මාත්‍යතාව කියන එක ලබාවට තියෙන උත්සාහය ඒකකොට ඒවා තමයි පොඩ්ඩියෝ කාලේ සාධාරණ තමයි සමාධිය දිනු කරගන්න මේක ආකාර උත්සාහ කරන. ඒක නැත්නම් අපේ වෙන සැක පහල කරගන්න. නැත්නම් තව සමහර අය කියන ඔය භාවනාව කරන්නේ මම කියන දේ මම හිත කොහොමද ඇති? අනිත්‍යක දැනනාත්මයි අනාත්මයක දැනනාත්මයි කියනවා යනවා. ඒකම ඒක ආකාරයට කොහොමද මම කියවන්නට පුළුවන් කියලා කියන්නේ. ඒවාගේ තමයි තමයි සමාධිය නාම රූප නිරෝධ කියලා දෙයක් නේ. සමාහිත නිබ්බාණය කියලා කල් තමයි කරනවා කියලා දෙයක් නෙවෙයි මොකද ඉතින් ඕකේ යන්තම් නිවැරදි ආකාරයේ විස්තර කරන ඕනෝල බෙන්සකයි කියන්නේ මේ විදිහට විවිධ ආකාර සැකර සමානයේ එකතට පහළව සමානයට නිවැරදි භාවනා මාර්ගයෙන් අයින් ගන්නට පුළුවන් තමයි මේකේ පරිදි ආදක දුන්නත් පුළුවන් ඒක නිසා නිවැරදි මාර්ගයට යොමු කරලා ඒ නිවැරදි මාර්ගයට යොමු වෙන්නේ මේ සම්පූර්ණ නිවැරදි අනිත්‍යයක් නෙවෙයි සත්‍යන ආර්යශ්‍රාග මාර්ගය. ආර්යශ්‍රාග මාර්ගයේ යම් කෙසේ භාවනා මධ්‍යස්ථානයේ යම්ස භාවනා දෙන කෙනෙකුට ආර්යශ්‍රාග මාර්ගයේ අංගලින් පිටකල්ලවට තියෙන ඒක පැවිදි මාර්ගයක් කියලා තේරුම් ගන්න. සම්මා සතිය දින විසේ සම්මා සමාධිය දින විසේ සම්මා දිට්ඨිය දින විසේ විශේෂයෙන්ම සම්මා සම්මා සමාධි සම්මා දිට්ඨිය කියන අංග තුන දින මොන ආකාරයේ යම් කෙසේ භාවනා කරනවා කියලා ඒක පැවිදි මාර්ගයක් ඒ දැකිය උත්තරන මාර්ගය කියනවා මේක නිවැරදි මාර්ගයක් කියලා තේරුම් ගන්න. ඒ නිවැරදි මාර්ගය තේරුම් ගන්නට මාසක වේද ඒ ගැන තේරුම් ගන්න. ඒක කියන්නේ සැක පහර කරගන්න පුළුවන්. මේක අපි කියන්නේ විචිකිච්ඡාව කරගන්න. මම කියන්නේ නිවැරදි ධර්ම පහට අමතරව සත්‍යවිදවා මාර්ග මාර්ගයේ නිවැරදි ධර්ම අටක් කියන තව කොටස් තුනක් තියෙනවා. ඒ තුන තමයි අවබෝධය කියලා කියනවා. අවිද්‍යාව තුළ ඇතිවෙන සම්බේධය අපසල ධර්මානුකරණය කියන එක. අරතිය කියන්නේ අකමැත්ත. අර ව්‍යාපාදයේ නෙවෙයි අරතිය කියන්නේ කියන්නේ අකමැත්ත භාවනාට අරගෙන තියෙන කැමැත්තක් නෑ. තාම තමයි. නරකට භාවනාට දුන්නේ. ඒකට කිසිම කැමැත්තක් නෑ. ඒ අසතිය කියන්නේ කැමැත්ත කියන්නේ අරතිය කියන්නේ අකමැත්ත. මේක අර පැත්තකින් භාවනා වේගව කියන එක ඒකාන්තයෙන් නිවන නැතිනම් එන්නේ ඒ අරතිය නැද ගන්න ඕනේ. අරතියට ලැබුවෝටි දිත්තේ කිලෝටි කියලා ගොනවලට අපරදින පාඩයක් කියන මේ අරතිය නැද ගන්නට සමත් වෙනවා මේ කීරෝ වික්ෂ කියන එකයි අදහස. කීර ගැන ප්‍රශ්නාවන්ත වන කීරයක් පොඩ්ඩක් වෙන අදහස. එතකොට මේ අරතිය නැද ගන්නට නම් අපි කරේ කියන්නේ ඒකෙන් අපස්ථාර බය සිතරන්න තෝරන අපිට සංසාරේ මෙච්චර කල් දුක් විඳගෙන ඉඳගෙන ඉඳලා තියෙනවා. ඒකේ කොළ මෙහෙම විද්‍යාව, මේ සම්බෝධවල මෙහෙම විද්‍යාව, ඒවා මේ මාර්ගිකා කියන කතාවල මෙහෙම දුක් වෙනවා, මෙහෙම ධාතු දුක් වෙනවා, ජරා දුක්, ආකාරයෙන් ව්‍යාධි මරණ ශෝක ආදී දුක් අනන්ත ප්‍රමාණ වෙන මේ කතර දුක නැවත නැති යන්නේ සුදුසු නෑ මේ සංසාර දුක දෙකෙන්නට වන මේවා කියන්නේ පස්තර බය සිතට මේක සෑම නිවර්ණයක් යටතේ ඉන්න උපකාර වෙන බව අටුවා පොතට දක්වා දෙනවා. මාගේ කතාවක් නෙවෙයි. ඒ අටුවා පොතට දක්වා දෙනවා. ඒ අමතර ඒ පතර දැන තේපත්තන කුජරාට පුරුමා චිතේ නගරවක් තියෙනවා. භාවනා කරන් මේ සංසාර දුක නිවෙන්නට ඕනේ. ඒක කවර ආකාරයකින් මේ අවශ්‍ය නැගගන්නට සමා දැනගන්නට තමාට අකමැත්තක් තියෙනවා නම් භාවනා කරන්න. ඒක සතුටක් කියන්නේ ඒකෙන් ප්‍රතිපහාරයක් නැහැ. මේ අවශ්‍ය ඇති වෙන විට ඒක නැති කරගෙන භාවනා කරනකොට තේරුම් ගන්න කරගන්න මේ අරතිය කියන්නේ මාර පාස්තික ධර්මයක් කියලා. මේ නිවන ඔක්කොම මාර පාස්තික ධර්ම මායාව විසින් අපේ සංසාර සාගරේ වැඩ ගැනීම සඳහා ඉදිරිපත් කරන ධර්ම වශයෙන් අපේ විඳන්නේ. මේ අර්ථය කියන්නේ මාන පාටික ධර්මය ඒක නෙවෙයි මානසික කවියෝන්නේ ආකාරයෙන් හරි මේ භවනාව ජීවිතයට යම් කිසි ප්‍රතිඵලයක් ගන්න සම භවනාව කරගෙන යනවා කියන අදහස ඇති කරගත්තේ. ඊට අමතරව ඉතිපාද ධර්මාදාරත් වෙන මේ ඉතිපාද ධර්මාදාරේ එක අක්කක් පිටතට ඇති කරගන්න. සංවේ විපාක, අදිටේ විපාක, විරේධ විපාක, මීමස්සයි විපාක, මේ විපාක නම් මොකද? මේ ඉතිපාද ධර්ම හතර මේ ඉතිපාද කියන්නේ තමා බලාපොරොත්තු වන ඉන්දිය වැදගත්කම කරන අඛණ්ඩ ලෙස නොහරින ආකාරයෙන් දිගින් දිගටම කරගෙන යන ලබන කරගෙන යන ලබන උත්සාහයයි. ඒ කියන්නේ උපකාරක දෙයක අරස්සේ කියන. ඒ කියන්නේ අපිට අපිට ධ්‍යානයක් ලබන්න ඕනේ කියලා ධ්‍යානය ලබන දෙයක්. ඒක කියන්නේ සාමාන්‍ය මානසිකට ගන්න දෙයක්. පොත්වල ලෝකයේ මෙන්න මේකට එන දේශන කියන්නේ ධ්‍යානයේ පිටපත් කරනද ඒකත් එක්තරා විද්‍යාවක්. නැත්නම් අපිටම කොහොමද පරමත්තර සමාධිය මේ සංසාර ගමන අදවසින් ආත්ම හතරක තේමා කරගන්න ඕන. පරදාරාමයේ ගමනාරාමවත් එක්තරා ආකාරයකින් තමයි. ඔය ආසියානේ වගේ විපමණට මේවා සිද්ධ වෙන්නේ සැලකේ. එතකොට මේ විද්‍යාවක් ලබා ගන්නවත් එක්ම සමාජගත වඩාත් කොයිතරම් බාධක ධර්මයක් කොච්චර අවේදකම් ධර්මයක් කොයිතරම් පරිබෝධාවක් ඒ ඒ ඒ හැම එකම නැදගෙන සමාජගත අනිස්ථානයේ පිට දිගට සමාජයේ අභිප්‍රාය ඉතවල එකම කරගෙන කරගෙන කරගෙන යන්න පුළුවන් සත්‍යය. ඒකට එහෙම සත්‍යය කියනවා නම් ඒකට අපි කියන ඉතිපාද ධර්මයක්. මේ සත්‍යය නැත්තම් විරෝධනේ සමානවෙන් දෙකේ අධිකරාද කරගෙන යනවා ඒක බද මොකක් හරි පරිබෝධයක් ආවා. සමානයි පරිබෝධ විචාරයෙන් ඉන්නවා. සාරීරික වශයෙන් නේ පරිබෝධයෙන් ඉන්නවා. නැත්නම් ඉස්ස පීඩාවකින් ඇති කරන සීතලසන කාදී කිරීමක් මන්දවාදී පීඩාවකින් පරිපෝෂණය කරන්නට පුළුවන්. නැත්නම් කර්ම විපාක කරගෙන ඇතිවන පීඩා ඇතිවන්නට පුළුවන්. අමනස පීඩා ඇතිවන්නට පුළුවන්. ඒ වගේම මාන පීඩා ඇතිවන්නට පුළුවන්. ඒ විදිහටමතර කර්ම නිරාම වශයෙන් ඇතිවන පීඩා ඇතිවන්නට පුළුවන්. මේක ආකාර පීඩා භවනා කරන පුද්ගලයන්ට ඇති වෙනවා. ඒක අරුමයක් පුණ්‍යයක් කරනවා. ඒ ඉතින් ඒකල තේදා නැදගෙන ඉදිරියට යන්න පුළුවන් ශක්තිය අපේ සිතට තියෙන ඉදිරියට ඒක නැත්නම් ඒ ඉදපාද වශයෙන් මේ අවස්ථාවට නිරය නැත්නම් භාවනාවේ විශේෂ භාවනා නැතර කරනවා දැකලා ඉන්නවා ඒ සංසාරේ නිරය ඒ නිසා සමන්ත බලවත් සංදයක් ඇති කරගන්න සංවේදී පාදේ නැත්නම් බලවත් හිතක් ඇති කරගන්න මම මේ දේ කරනවා කරනවා කරනවා මම මේ ජීවිතේ ඉස්සෝවා වෙනවා වෙනවා වෙනවා ඒකට පසු මම මේ මිනිස්සුක් මම මේ මගේ මේ ජීවිත වෙනස් කරන්නේ කියලා. ඉතින් මේ දුරාජයන් යෝගක්ෂේ මාධ්‍යවලන දැක්කතියන් වත්තත් සම්බන්ධයෙන් මගේ මේ ජීවිතයේ යම්තයකට පැමිණ මේ සතර දුක ඉම කරනවා නම් අන්න ඒකකට නොපැමිණ කවදාවත් සදාරින්නේ නැහැ කියන එකයි අදහස. එතකොට සංවේදිත ජීවිතයේ දීමස්සා දීමස්සා කියන්නේ ප්‍රඥාවට පිටකරන විශේෂන සංස්කාර දුකින් ගැනීම ප්‍රඥාව ඒ කියන්නේ සංස්කාර දුකින් ගැනීම සඳහා මම අවබෝධ කරගන්න සඳහා අන්තරික දිගින් දිගටම මම කවර බාරකාව ඒ වාතපත් නොකර කරගෙන කරගෙන කරගෙන යන්නේ කියනවා මේක වැඩි අනිස්ථානයක තේරලා මේ විදිහේ ඉස්පාදනයක් තමයි ඒකට ඇති කරගත්තොත් ඒ අර්ථියට සමාජයකට බලයක් පන්නන්න බෑ. සමා අර්ථිය නඩගත්තොත් උපදෙස් වෙනවා. ඊළඟට අවිද්‍යාව. අවිද්‍යා නිවරණය කියන එක බරපතල කතාවක්. ඒ කියන්නේ බරපතල ධර්මයක් අවිද්‍යාව කියන්නේ. අවිද්‍යාව නිරුද්ධයි රහතෝකේ. මේ රහතෝකේ හැර අන්තයක් ගැනීම සිදුතර අවිද්‍යාව කියන්නේ. මේ අවිද්‍යාව නෙවෙයි මම මෙතෙන්දී මේ අවිද්‍යාව නිවරණ වශයෙන් සඳහන් කරන්නේ. අවිද්‍යාව කියන්නේ දුක දුක ඇතිවීමේ හේතුව දුක නිරෝධයේ දුක නිවන ගාමී සැකදාන දන්නාකම කියලා බුදුහාමුදුරේ දේශනා කරපු පාඩ තියෙනවා. අතමාදී කියන්නේ අනුකම්පිතේ දුක් ඥාන දුක සංදේ ඥාන දුක නිරෝධය ඥාන දුක නිරෝධ ගාමී සැකදාන ඥාන ආනමිතේ කියන අවිද්‍යාවේ පාඩේ සිනදාගත්තේ මාපරණේ කියේ. ඒක විද්‍යාකාරයන් අවිද්‍යාව කරපිටින. ඒක නිවේදී කියන්නේ ඒ අවිද්‍යාවනේ චතුරාර්ය සත්‍යය නොදත් අවිද්‍යාවනේ ඒකත් ඇත්තවත් වෙන නීවරණයක්. ඒ කියන්නේ අවිද්‍යාව නිසා නැවත නැති පිළිපින් සංස්කාරයන් සංස්කාරයට ගමන් කරන අවිද්‍යාව නිසා සත්‍යය විසින් දෙන්නේ මම කියලා මගේ කියලා ගන්න අවිද්‍යාව නිසා කාමරාග ප්‍රතිකාරී විදකේ තමයි කරගන්න ඒ නිසා මේ අවිද්‍යාව තමයි සම්පූර්ණයෙන්ම සංස්කාර දුක දික්කේ හොඳා තිබෙන එකම මූලය එකම හේතුව නමුත් මේ භාවනා කරන පුද්ගලයාට අවිද්‍යාව නිවර්ණය කියන්නේ ඕකනේ ඒ අවිද්‍යාව නිරුද්ධාමී මානසික අවබෝධය කරගන්න මේ අරමුණු වල මුලා වැඩි ස්වරූපයකට මානවිකාවක්. අරමුණු වල මුලා වෙනවා කියන්නේ අපි එහෙම හැට රූපයෙන් දැක්කේ ඒ රූපයෙන් දැක්කම රූපයෙන් කියන්නේ මුලාවකට පත් වෙනවා. දැන් අරමුණ වඩා අයින් කරගන්නට පුළුවන් ශක්තිය තියෙන්නේ අරමුණ වෙන දෙයක් අරමුණ දක්නාට එක තවත් දෙයක් කියලා පැහැදිලි අවබෝධයක් ඇති කරගත්තාට පසු දැන් අපි හැරෙන රූපේ නම් දැක්කේ අපි රූපේ දැක්කාට පස්සේ අපි රූපේ මූලාවට පතරනේ ආලාස්තනයි ආචාරුණයි ආගෙනේ ආමිනේ කාදී විවිධාකාරේ මූලාවට පතරනේ මේ මම මේ මගේ මේ කාකාරේ මූලාවට පතරනේ ඉතින් ඒ ආකාරයේ සංඥාවේ මුලාවට පත්වන්නේ අනිත්‍යය නිසා නෙවෙයි ඒ අරමුණයි අරමුණ දක්වන පිටයි දෙක දෙකක් වශයෙන් දකින්න හැකි තමයි. අපිට වැහැර දෙන රූපයේ ඒක රූපාරම්මණය එතකොට අපි ඒක දැක්කාට පස්සේ අපිට පිටතට සිටින ධර්මයක් තියෙනවා. ඒක සමාගයේ පිටතට පහළ නාම ධර්ම ටික. මේ දෙක දෙක එකක් වෙනවා. එතකොට මේ රූපයේ පිටතට නාම ධර්ම සමාගයේ පිටතට ඇති නැති යාම හැර මෙතන දෙකක් තමයි. එහෙම නාම ධර්ම සමාධියේ සත්‍යල ඇති නෝන දෝෂ සමාන්ත පිටම පලක් නැති ප්‍රයෝජනයක් නැතිව උකරෝ. ඔච්චර ලක්ෂණ නැට වුණා, පොඩ වුණා, නරකුණ තේරෙන විදිහට නැහැ. ඒක නිසා මේ අරමුණ මුලාව තේරුම් ගන්න. අරමුණ මුලාව කියන්නේ අපි අරමුණේ මුලාව වෙන ස්වરૂපය. මේකාකාර සම්මුති වල පිළිපෙළ සම්මුති වල එල්බගෙන කාක්‍රාක්කේ එල්බගෙන ලෝක සත්‍යයට එකට. ඒ කියන්නේ සම්මතයෙන් අදහස් එක්කොත් එහෙම අපි අදාසාප කියන සම්මුතියේ කරාට ඒකක්නා පිළිගන්නේ සම්මුතියතේ පිළිගන්න තීරණය කරන සිටිනවා. දැනට කොම්පියුටරයේ කියන සම්මුතිය කියන පිළිමකට පිළිගන්න සම්මුතිය. ඒ දරස්නා ලෝකයේ ඔය දේවල් දැක්කම ඒ සම්මුතිය පිළිසලා කියන. ඒවා සම්මුතිය කියන්නේ සත්‍යයෙන් නැති අපරිසින් ඇතරේ කියලා හිතාගෙන සිටින සත්‍යතාවයන්ද. අපේ කියන එක ඇදලා නමුත් ඒකයි කියලා සත්‍යයට නඩතේ කියලා එකක් කියලා එකක් හත කියලා එකක් තියෙනවා කියලා අපි සම්බන්ධ කරලා කියනවා. ඒක අපේ නිවාම මේක කියන මම වෙනවා දෙයක්, ඇටකට වෙන දෙයක්, මාත් වෙන දෙයක්, නහර වෙන දෙයක්, මේ වෙන දෙයක්, ඒක කියන මේක කොටස් වෙන දෙයක්, මේ ආදී විවිධ කොටස් වල සංයෝගයකින් ඒ සංයෝග විවිධ කොටස් වල සංයෝගයකට තමයි අපි අට කියලා කියන්නේ. උදාහරණයක් මොකක්ද කියන්නේ මොකක්ද කියන්නේ උපයන් කියන්නේ කියන්නේ කොහොමද බලලා බලලා එකකට පොඩි දෙයක් නෑ එතන මොකක්ද කියන්නේ කියලා කියන්නේ දෙයක් නෑ ඒකනේ අර එක ගොඩාක් එක තමාට පස්සේ මොකක්ද කියන්නේ මේ මොකක්ද කියන්නේ බැලුවා මේ මොකක්ද කියන්නේ තමයි අපේ අරමුණේ බලලා මේකට දැන් තේරෙනවා අපි කොයිතරම් දුරට මේ ලෝකයේ අරමුණු කෙරේ මුලා වෙලා තියෙන්නේ සෑම අරමුණකම මුලා වෙලා මේක තමයි මෝහය අපේ අවිද්‍යාව මුලාව කියන්නේ ඒ නිසා මේ අරමුණ මුලාව තේරුම් ගත යුතු යෝගාවචරයන් විසින් විශේෂයෙන්ම භාවනා කරන දෙදින්දාදී කියන එක කරන්න අපහසුවන්න පුළුවන් නිසා භාවනා කරන විට අමෝන අමෝන අරමුණ තේරුම් ගන්න අරමුණ වෙනම දෙයක් ඒක දකින්න සිත නාම ධර්මයේ තවත් දෙයක් කියලා. ඒ නාම ධර්මයේ ඇති වෙනව පවතින නැති නැත. අපි දෝගයන් නැත්නම් කලප්පනා ගන්න කියලා ඉතින් විතර පිටිවිලක් ඇතිවෙන්නේ නැතන. ඒක වෙන්නේ දෙවිදා කියන දේ ගැටේ මොකක්ද? ඒක අවස්ථාවක් කරන්න අල්ලා ගන්න ඕක හොඳයි කියලා හිතන්න ගන්න තියනවා නම් මේ සමාජයේ පිටතර මේ සිතින්ද ඇදී නැති යාම මෙතන දැන් මොනනම් දෙයක්වත් නැහැ කියන අවබෝධය තියෙන කෙනෙකුට ඒකෙන් ලොකු දෙයක් නෙවෙයි. අනිත්‍යයේ මහා ලොකු උදාහරණයක් කරගෙන තිබෙන දේවල්. ඔකේ තියෙන අරමුණ කිසියක් ලොකු අරමුණ වෙන්නේ නැහැ. අතරින් වෙන්නේ අරමුණ වන්නේ මේ ලක්ෂණ සත්‍යයේ හරියට තේරුම් ගත්තොත් අරමුණ මුලා. මෙන්න මේ අරමුණ මුලාව අයින් කරගන්නට පුළුවන් සත්‍යය කියනවා අපි පරිත්‍යාග කරන්නේ ඒ දහස් ගන්නට පුළුවන්කම ලැබුවා. අපිට ඒක අපිට වෙනකොට ඒක නිසා මේ අවිද්‍යා නීවරණය ගැන අවබෝධයක් ඇති කරගෙන විශේෂයෙන්ම භවනා කරන අවස්ථාවේදී අවිද්‍යාවට මෝහයට නැගී සිටීමට ඉඩනුදී කටයුතු කරන්න පුරුදු කරනවාට ඕන. අන්තිම වශයෙන් කියන නීවරණය ධර්මය තමයි සබ්බේක අපසය ධම්මා ලෝකයේ තියෙන යන්තාවක් අපිට කියන මේ ඔක්කොම අපතල අපේ නිවන් මඟ අපේ නිවන් මඟ ආවරණය කරනවා. ආවරණය කරලා බස්සලා දානවා. එතකොට නිවන අපට පාදාන නිවන් මගින් පිළිපන්නන ඒක නිසා අපට ගමනින් ඈත් වෙන දක්වපු වෙන්න ඕන භාවනා කරන එක. මේ විදිහට නිවන් ධර්ම අට තියෙනවා. ඒ ප්‍රධාන වශයෙන් පහයි. අපි අපාමච්ඡන් ව්‍යාපාරයෙන් උපදෙස්තාව පොතට පුතගෙන පහ. ඒකේ මේ පහ වලින් කෙනෙක් ගන්නා කාරක පහේ ළමතර කාරකම කියව අරති අවිද්‍යාව සාපේක අපසරයන් මාතේ කරුණතන. මේවා සමාජයේ පිටතට ඇති වෙනකොට සමාජයේ ප්‍රඥාව මොකට මොකට කරනවා. පඤ්ඤා දුක්ඛී කරන දුක කරනවා. ඒ වගේම සමා නිරවට්ටුවේ නැදගෙන සිටිනවා. ඒ කියන්නේ තීසතෝ අධ්‍යාරෝපා කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරා. ඉතින් නැදගෙන සිටිනවා මේ වතේ. ඒ වගේම ආවරණ නීවරණ තමයි ආවරණය කරනවා මේවා මගේ නීවරණ කරනවා මේ වටා දමනවා කියලා මේවා මගේ. ඒවා මම පැත්තකට සල්ලු කරලා හරිනවා. ඒ නිසා මේ ඇයි කියන ආදීන නැරේ තේරුම් අරගෙන මේ නීවරණ පහ ඇති වුණාට පස්සේ ඒවා නැති කරගන්නට ඒ වගේම පසුව කියන ඒවා විශාලම හයින් කරගන්න ප්‍රතිසාරණය තුන ඒකේ තුළ තමයි භාවනාවේ දියුණුව ගන්න පුළුවන් වන්නේ නැත්නම් පොතේ කල් භාවනා කරත් විතරයි උදාහරණයක් දෙන්න කියලාද විදිහට මේ කියන දෙන්නේ කියලා ඒ භාවනා කර කර ඉන්නවා කියලා කරගන්න ඉච්ඡා දෙන්නේ මේ කල්පනා කරන සයක් නිදිමතේ නිදිකෙටලා ඉන්නවට වැඩිය හොඳයි විනාඩි 5ක් සක්මන් භාවනා කරමින් සිත සමාධිමත් කරගෙන සම්පූර්ණ සතිය ඇතිකර ගැනීම. අර වාඩිලා ඇස්නා වැඩි නිදිකෙටලා. මේ විදිහට තමයි දැනෙන්නේ. ඒක නිසා ඒ ආකාරයෙන් මේ නිවර්ණ තමයි වැඩ කරගත්තේ. මේ ධර්මානුපස්සනාවේ තියෙන නිවර්ණ කොටස ගැන කියන විස්තරය නෙවෙයි මම ප්‍රකාශ කරේ. ඒක එදාට අපි ප්‍රකාශ කරන්න. ඒ කියන්නේ නිවන ආරම්භන භාවනා කරේක ආකාරයක් දක්වලා තියෙනවා. සංසාරවදයන් කාමච්ඡන්දයන් අතින් යජත්තන් කාමච්ඡන්දෝ පිටදානකි. සමාලේෂිත කාමච්ඡන්දයක් ඇතිනම් මේකේ කාමච්ඡන්දේ ඇතයි කියලා දකිනවා. අපත්තන් වාදයන් කාමච්ඡන් දන්නත්යෙන් යද්දන් කාමච්ඡන් දෝෂේ ඉපදානාති. සමාගයේ සිදුව කාමච්ඡන් දෙන්නේ නැතිනම් නැතයි කියලා එකට අදිනවා. යථාර්ථයෙන් පන්නත් කාමච්ඡන් දත උත්තරවකේ සංචේ පදානාති. යම් දෙයක නෝපන් කාමච්ඡන් දෙය ඉපදුනා නම් ඒ ඉපදුනේ ඒකක් ඇතිනවා. යථාර්ථ උත්පන්නත් කාමච්ඡන් දත පහනම ඒ සංචේ පදානාති. යම් දෙයක උපන් කාමච්ඡන් දෙය පහළ වෙනවා නම් ඒකක් ඇතිනවා. යථාර්ථයෙන් නැත කාමච්ඡන් දත ආදී අනුපාදෝකේ සංචේ පදානාති යම් විටක මේ නූතන ආවස්තන්දේ නැවත නූතන ආකාරයෙන් නැති ඥාන එකක් දක්වනවා. මේ ධර්මානුපස්සනාවේ කාමච්ඡන්දය ගැන කියන්නේ මේක ආධ්‍යාත්මික වශයෙන් බාහිර වශයෙන් දකින එක සංවේගය දකින එක වය දකින එක සංවේගය දෙකම දකින එක මේ නීවරණයක් ඇති වීම හැරෙන සත්‍යයේ පිළිලෙක් අපේ නැති එක මේ අපේ ඇලීමක් උපාදානයක් ඇති නොකරගෙන සිටින එක ආදී කරුණු තමයි ඒ ධම්මාපස්නාවේ නීවරණ කොටස විස්තර කරනකොට දැක්කේ අපි කියන්නේ ඒ කොටස විස්තර කිරීමක් නෙවෙයි මේ නීවරණ ගැන හඳුන්වා දීමක් මොකද හේතුව මේ නීවරණ හඳුනාගෙන ඒ රැගෙන සිට මුදාවක් තියෙන නැත්නම් අපිට භාවනාව දියුණු කරගන්නට නැහැ නිසා. මේ ස්ථානයේ කර්මස්ථානවත් සරලයි. ඒකාමත් සරලවන්ට ජීවිතේ මේ සාමත්ම ප්‍රයෝජනවත්. ඒ ප්‍රයෝජනවත් කරුණ තමයි ජීවිතේ දෙකට ගන්න කරන්න තමයි ජීවිතයේ ස්ථිරත්වයේ ජඩවන ජීවිතයක් බවට පත් කරගන්නේ නැතුව මේ කෙලෙස් වලින් මිදුණු සිත පිරිසුදු භාවයෙන් තුල සබා ගත හැකි ජීවිතයක් බව කරගන්න කරගන්න. මේ ධර්මයේ ඇසීමේ මේ ධර්මයන් පිළිපැදීමේ මේ කරන ප්‍රාසක්තිය වෙනවා. ඒක ඉතින් නැත්නම් මේ ධර්මයේ ඇසීමේ ඇති වැඩක් නෑ. මේක කරගන්න තියෙන තුන කරන ලද කර්ම සාමාන්‍ය පිටපතින් අවශ්‍ය වන්නේ නැහැ කියලා මම හිතනවා වෙනදා වගේ. ඒ නිසා මේ දක්වා අසන ධර්මය අසන ලබකස සත්‍යයක් දෙවියන් සහිත දෙවියන් අනුමෝදන් කරමු මේ ගෙන ආසිත අනුමෝදන් කරමු මේ සඳහා වාසේ පාඩේ කියන ආකාරයට කියන පාඩ. ආකාශතාරි මොම්මතා දේවානන්දමයි දිකාපින්නම් තංගම වාදිතාචරණ දක්වා ප්‍රශ්නන ආකාශතාරි මොම්මතා දේවානන්දමයි දිකාපින්නම් තංගම වාදිතා ආවාදතරණ මතාදීවානාවේ විකාශයන් දැනෙන විකාශයන් ලක්ෂණ මතාන් කියන මේ